بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إذا السماء انشقت وأذنت لربها وحقت وإذا الأرض مدت وألقت ما فيها وتخلت وأذنت لربها وحقت කියාමත් දිනය ඇතිවීමට පෙර අහස පිපුරුණු විට එය තම පරමාධිපතියාට ඇහුම්කන් දුන් විට එනම් ඔහුගේ නියෝගයන් වලට මුළුමනින්ම අවනත වූ විට එසේ අවනත වීම එයට ඊටා සුදුසු වන්නේය. තවද මහ පොළව ව්‍යාප්ත වනු ලැබුව විට එය තමා තුළ ඇති දෑ පිටතට වීසි කර හිස් වූ විට එය තම පරමාධිපති ආනන්ට ඇහුම්කන් දුන් විට එනම් ඔහුගේ නියෝගයන් වලට මුළුමනින්ම අවනත වූ විට එසේ අවනත වීම එයට ඊටා සුදුසු වන්නේය. යා අයියුහල් ඉන්සානු ඉන්නක කාදිහුන් ඉලා රබ්බික කදහන් ෆමුලාතී فأما من أوتي كتابه بيمينه فسوف يحاسب حسابا يسيرا وينقلب إلى أهله مسرورا وأما من أوتي كتابه وراء ظهره فسوف يدعو ثبورا ويصلى سعيرا إنه كان في أهله مسرورا إنه ظن أن لن يحور بلى إن ربه كان به بصيرا අහෝ මිනිසා සැබවින්ම නුඹ නුඹේ පරමාධිපතියා හමුවනතෙක් නුඹ ඊතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටින්නේය. ඒ නිසා ඔහුව නුඹ මුණ ගැසෙයි. කවරෙකුට තම ක්‍රියාවන් සටහන් කළ ලද ග්‍රන්ථය තම දකුණතට දෙනු ලැබුවේද ඔහු පහසුවෙන් ප්‍රශ්න කරනු ලබයි. සතුටටපත් වෙමින් ඔහු ස්වර්ගයේ සිටින තම පවුල වෙත හැරියයි. කවරෙකුට තම ක්‍රියාවන් සටහන් කළ ලද ග්‍රන්ථය තම පිට පිටුපසෙහි එනම් වමතෙහි දෙනු ලබන්නේද ඔහු විනාශය අයදී තවද දරුලා දැල්වෙන නිරයට පිවිසෙයි. අල්ලාහ්ව ප්‍රතික්ෂේප කර අපරාධකාරයෙකුව සිටි ඔහු ලොවේහි ජීවත් වූ කලෙහි සැබවින්ම තම පවුලේ සතුටට පත්වෙමින් සිටියේය. සැබවින්ම ඔහු අල්ලාහ් වෙතට කිසිවිටක නැවත හැරී නොයනු ඇතැයි සිටුවේය. එසේ නොව සැබවින්ම ඔහුගේ පරමාධිපති ආනන් ඔහු දෙස තියුණුවෙන් බලා සිටියේය. فلا أقسم بالشفق والليل وما وسق والقمر إذا اتسق لتركبن طبقا عن طبق فما لهم لا يؤمنون وإذا قرئ عليهم القرآن لا يسجدون بل الذين كفروا يكذبون والله أعلم بما يوعون فبشرهم بعذاب أليم إلا الذين آمنوا وعملوا الصالحات لهم أجر غير ممنون هيرو بسيمين ක්ෂිතියෙහි ඇතිවෙන රතු අහස මත දිවුරමින් රාත්‍රිය මත දිවුරමින් තවද එය එක් රැස් කළ දෑ මත දිවුරමින් සඳ මත දිවුරමින් එය පූර්ණ වූ විට මිනිසුනි නුඹලා සැබවින්ම එක් පියවරකින් තවත් පියවරකට මාරු වෙමින් යන්නේහුය මෙසේ තිබියදී ඔවුන්ට සිදු වී ඇත්තේ කුමක්ද ඔවුන් මෙවන් බලයක් ඥානයක් ඇති අල්ලාහා විනිශ්චය දිනේ විශ්වාස නොකරති. මෙය කෙතරම් ආශ්චර්යමත් සිදුවීමක්ද? ඔවුන් හට අල් කුර්ආනය පාරායණය කරනු ලැබුව විට ඔවුහු සුජූත් නොකරති. එහෙත් ප්‍රතික්ෂේප කළ අය අසත්‍යයයි තරේ තර්ක කරති. එහෙයිනි ඔවුන් සජදා නොකර සිටින්නේ. ඔවුන් සිත් තුල වසං කරමින් සිටිද අල්ලා මනවින් දනි. එහෙයින් වද වේදනාකාරී වූ දඩුවම පිළිබඳව ඔවුන්ට සුභාරංචිය පවසව. අල්ලාහ්ව විශ්වාස කර යහපත් ක්‍රියාවන් වල නිරත වුණු අයට හැර ඔවුන්ට නිමක් නොමැතිව දෙනු ලබන ප්‍රතිඵල ඇත.